තව මේ ප්‍රශ්නය රහතන් වහන්සේට ප්‍රිය මధుර බව දැනෙනවාද? ප්‍රිය මధుර බව කාම ගුණ. කාම ගුණයි කාමයයි කියන්නේ දෙකක්. පංචකාම ගුණ කියන්නේ එකක්. ඒ ලෝකයේ තිබෙන ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය. යම් ආස්වාදයක් ස්වභාවයක් තියෙනම් ඒක කාම ගුණයට අයිති. කාමයට නෙමෙයි. ඒ පිළිබඳ සංකල්පිත රාගයක් ගොඩ නැගෙනවා නම් අන්න ඒකයි කාමය කියන්නේ. ඒ කියන්නේ ඒ ආස්වාදයේ දැකලා මේ ආස්වාදයේ මතු මතු ලබන්න නම් කොච්චර හොඳද? ඒකට යම් යා උපක්‍රම හරි යොදලා මේකට අවශ්‍ය පසුතලයේ ගොඩනගා ගන්න තියෙනම් කොච්චර හොඳද? මෙන්න මේම අදහස එනවා. මෙන්න මේ අදහස එනකොට සංකල්පිත රාගයක් ගොඩ නැගෙනවා. ඒ පවත්වන්න. මෙන්න මේකට කියනවා කාමය. ආස්වාදයේ කාමයේ නෙමෙයි. ආස්වාදයේ පංචකාම ගුණය. ඒ කියන්නේ කාමයට අයිති නැති නමුත් අවිද්‍යාව නිසා කාමයට හිත කර දෙයක් වෙනවා. අවිද්‍යාව දුරු කරපු කෙනෙකුට නැත්නම් අනුසය දුරු කරපු කෙනෙකුට ඒක කාමයට හේතු වෙන්නේ නැහැ. හැබැයි ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය දැනෙනවා. රාතන් වහන්සේ නම මී පැන්ටි අකට ගාලා බැලුවොත් මොන රහද? එයි රහයි. මී රහයි. ඒක කියනවා. උන්වහන්සේට මී පැණිවල මී රහ දැනෙන්නේ නැතුව යන්නේ එහෙම නැහැ. තිත්ත දෙයක් අට ගාලා බැලුවොත් ඒක තිත්තයි. අරලු ගෙඩියක් හපලා මොන රහද? කහටයි. ඒක කියනවා. ඒක තේනවා දැනෙනවා. මිහිරි හෝ අමිහිරි දෙකම දැනෙනවා. ඒ දැනෙන එක නෙමෙයි රාග කියන්නේ. දැනෙන එක විපාකය. කරන ලද කටයුත්තක කර්මයේ විපාකය. ඒ පිළිබඳ යම් සංකල්පිත රාගයක් කියන්නේ. ඒක මුල් කරගෙන මේකෙන් ගැටෙන්න හෝ ඒක ඇලෙන්න හෝ අදහසක් ආවොත්. අන්න ඒක තමයි සංකල්පිත රාගය. ඇලෙන අදහස සංකල්පිත රාගය. ඒකට විරුද්ධ දේ ආව ගැටෙන එක තමයි ඒ සමගුණ නැගෙන ඒ හේතුවෙ ගුණ නැන්නේ ද්වේෂය. ඉතින් සංකල්පිත රාගයයි දුරු කරන්නේ අරිහත් ඵලයෙන්. ඉතින් සීනි වල පැන් රාගයම දුරු කරන්න බෑ අරිහත්ය ලෞතුරා බුදුනාත්. සීන් ටික කපලා වැළුව පැන් රාම තමයි. මේ පැන් ටික කට ගෑවොත් ලෞතුරා බුදුනාත් මේ පැන් රාම තමයි. ඒක වෙනසක් නෑ. හැබැයි අනේ හරි රහන්ගේ තලු ගහන එකක් උන්වහන්සේලාට නෑ. තව ටිකක් දියන් කියන එකක් එහෙම හේකුත් නෑ. ඒක සංකල්පිත රාගයේ තියෙන ඇටයි ඒවා තියෙන්නේ. ඒ පසුපස හඹා යන්නේ. හින්දැනෙනවා නම් ඒ ගැන කටයුතු කරන්නේ කටයුතු කරන්න කිසිම දෙයක් නැහැ අවශ්‍යතාවයක් නැහැ. දැනෙන එක ස්වභාවයක්. ඉතින් මොකටද ඒක අයින් කරන්නේ? ඒක සතර ගමනට හේතු වෙන එකක්වත් චන්දරාගයට හේතු වෙන එකක්වත් නෙමෙයි. දැනෙන එක. දැනෙන එක පස්සේ හඹායන එක තමයි සතර ගමනට හේතු වෙන්නේ චන්දරාගයට හේතු වෙන්නේ.